තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා මාලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි ගිය පහුගිය දේශනාව දක්වාම වීඩියෝ එක වෙනකම්ම කායානුපස්සනා කොටසට අදාළ පුංචි පුංචි කාරණා අපි කොහොමද මේ ප්‍රායෝගික ජීවිතයට ගලපගන්නේ කියන එක ගැන කතා කරා. ඉතින් මම හිතුවා අද මෙතන මේ මොහොතේ ඉඳලා අපිට ඊළඟ සතිපට්ඨානේ ආකාර හතරක් තියෙනවා කායානුපස්සනා වේදනානුපස්සනා වශයෙන්. ඒකේ වේදනානුපස්සනා කොටසට අත තියනවත් හොඳයි කියලා හිතුණා. ගොඩාක් විස්තර නැතුව වුණත් අපිට මේ සාමාන්‍ය ජීවිතයට කොහොමද මේ ගලපගන්නේ සතිය හරහා කියන එක ගැන. ඉතින් කායානුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව භාග්‍යතුන් වහන්සේ මේක විග්‍රහ කරන්නේ හරි අහිංසක විදිහට මේ ගමන පුහුණුවේ යෙදෙන්න ඕනි නිසා. හදිස්සිකාරයන්ට නම් පැන පැන යන්න අවස්ථාව අවශ්‍යතාවය එනවා. නමුත් බුදුරණන් වහන්සේ හරි අහිංසක නිහඬ නිස්කලංක පුහුණුවක් මේ කියලා දෙන්නේ. වේදනානුපස්සනා කොටසට යන්න කලින් කායානුපස්සනා කොටස ගැන යම් කිසි පුහුණුවක් යම් කිසි අත්දැකීම් සම්භාරයක් අපිට තියෙන එක තමයි වාසි. මොකද මේ කය කෙරෙහි කය වශයෙන් බලන මානසිකත්වය තේරෙන කෙනාට වේදනාව කෙරෙහි වේදනාව වශයෙන් බලන්න පුළුවන් මානසිකත්වය හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ කය කය වශයෙන් දකිනවා වේදනාව වේදනාව වශයෙන් දකිනවා කියන්නේ වෙන මුකුත් නෙමෙයි ඇත්ත ඇති හැටියෙන් දකිනවා කියන එක. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ හරි ලස්සන අනුපිළිවෙලකට මේ සූත්‍රය විස්තර කරන්නේ අපි මේ වේදනානුපස්සනා කොටස කියන්නේ නාම කොටස් ගැන තමයි මේ අපි මේ පුහුණුව ලබන්නේ අත්දැකීම් ලබන්නේ. ඉතින් කායානුපස්සනා කොටසේ තියෙන රූප කොටස් ගැන. ඉතින් නාම රූප දෙකේදී නාම කොටස් වලට වැඩිය රූප කොටස් ඕලාරිකයි ගොරෝසුයි අපිට ග්‍රහණය කරගන්න ලේසි. ඉතින් මේ කලබල විසිරුණු නන්නත්තාරේ ගිය හිතකට අර සියුම් නාම ධර්මයක් එක්ක ගනුදෙනු කරනවට වැඩිය යාට ලේසි මේ ගොරෝසු රූපයක් එක්ක මුලින් ගනුදෙනු කරන්න. එතකොට අපිට පහසුවක් තියනවා මේ සතිය කියන එක ගොනු කරගන්න. ඇත්ත කියන එක මොකද්ද යථාර්ථය කියන එක තේරුම් ගන්න. මොකද ගොරෝසු අරමුණක් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ ගොරෝසු අරමුණක් එක්ක වැඩ කරලා පුරුද්ද ඇති කෙනාට ඔන්න ලේසි වේදනානුපස්සනා කොටසේදී මේ නාම කොටස් එක්ක වැඩ කරගෙන යන්න. ඉතින් භාගතුන් වහන්සේ වේදනානුපස්සනා කොටසේ කියන්නේ මේ සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වා වේදනං වේදියාමීති පජානාති ආදී වශයෙන් මේ ප්‍රධාන වේදනා වර්ග තුනක් අපි භුක්ති විඳිනවානේ සත්වෙක් විදිහට සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා වර්ග තුනක් අපි භුක්ති විඳිනවා. එතකොට භාගතුන් වහන්සේ මේ කියන මේ තියරියේ තියෙන මේ වාක්‍ය තේරුම තමයි සුඛ වේදනාවක් විඳිනවා නම් සුඛ වේදනාවක් බව දැනගන්න කියන එක. හැබැයි අපි සාමාන්‍යයෙන් අපේ මනසට සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ වේදනාවක් කිව්වම දුක විතරයි අපිට ටක් ගාලා අරමුණු වෙන්නේ. අපි වේදනාව කියන එකට දීලා තියෙන සමාන පදය දුක. දුකට දීලා තියෙන සමාන පදයක් විදිහට තමයි අපි වේදනාව කියන වචනේ ගන්නෙ. නමුත් වේදනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. වේදනා කියන වචනයට විඳින්න පුළුවන් හැම වේදනාවක්ම ඇතුළත්. එතකොට අපි මේ වේදනානුපස්සනා කාණ්ඩේදී මේක ගැන තමයි අපි ලොකු වැටහීමක් ගන්න. පුහුණුවෙන් පුහුණුව හරහා තියරියෙන්ම නෙමෙයි සුතමේ වශයෙන්ම නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන අපේ මනස ඇබ්බැහි වෙලා තියෙන්නේ සුඛ වේදනාවක් ආවහම ඒකට ඇලෙන්න. දුක් වේදනාවක් ආවහම ඒකට ගැටෙන්න. උපේක්ෂා වේදනාවක් ආවහම අපි අඳුන් කුඳුන් වෙනවා. ඉතින් මේ වේදනානුපස්සනා කොටසේදී අපිට ආරාධනා කරන්න භාගතුන් වහන්සේ සුඛ වේදනාවක් ආවහම සාමාන්‍යයෙන් ඇලෙනවා වෙනුවට ඒක හුදු සුඛයක්, සැපයක් විදිහට දකිනවා. දුකක් ආවහම ඒකට ගැටෙනවා වෙනුවට ඒක හුදු දුකක් විදිහට දකිනවා. මේක විස්තර කරන්න හරි ලස්සන මේ සූත්‍රයක් තියෙනවා. මම මේ කෑල්ල මෙතෙන්ට ඈඳලා ගන්නවා. ලොකු සාංශයත් හරියට ඒක විස්තර කරනවා මේ වේදනාව ගැන <clears throat> කමටහන් දෙන අවස්ථාවන්වලදී වේදනාව සම්බන්ධ කමටහන් දේශනාවලදී <clears throat> මේ සූත්‍ර පාඨය උන්වහන්සේ ඈඳලා ගන්නවා. ඒ තමයි මේ චූල වේදාල සූත්‍රයේ තියෙනවා මේ දන්න අය දන්නව ඇති ධම්මදින්නා තෙරණින් වහන්සේ සහ <clears throat> විශාක උපාසකතුමා අතර ඇති වුණු සාකච්ඡාවක් තියෙනවා. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් ඒ දෙදෙනා අතර යන්නේ මේ දෙදෙනා මේ ධම්මදින්නා වූ පැවිදි වෙන්න කලින් විශාක උපාසකතුමාගේ ගිහි කල බිරිඳ. ඉතින් ධම්මදින්නා තෙරණින් වහන්සේ පැවිදි වෙලා ඈතකට යනවා භාවනා කරන්න. ඊට පස්සේ එතුමිය ටික කාලෙකින් නැවත සවැත් නුවරට එනවා. ඉතින් විශාක උපාසකතුමා හිතනවා මේ විශාක උපාසකතුමා අනාගාමි වෙලා ඉන්නේ. හිතනවා මෙතුමියට මේ කැලේක ඉන්න බැරුව ආපහු එන්න ඇති සවැත් නුවරට කියලා මේ එයාගේ මනස පරීක්ෂා කරන්න ප්‍රශ්න ටිකක් අහන්න යනවා. ඒ අතරේ වේදනාව සම්බන්ධ ප්‍රශ්න ටිකකුත් විශාක උපාසකතුමා ධම්මදින්නා තෙරණින් වහන්සේගෙන් විමසනවා. එතනදී පළවෙනිම එතුමියගෙන් අහන්නේ මේ මේ විශාක විචාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා අපි වේදනා වර්ග තුනක් ඉඳිනවා. ඒකේ මේ සැප වේදනාවේ සැපය මොකක්ද දුක මොකක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. හොඳින් ඇහුම්කන් දෙන්න. මේ මේ කොටසට සැප වේදනාවේ සැපේකුත් තියෙනවා දුකකුත් දුකකුත් තියෙනවා. මොකද්ද සැප වේදනාවේ තියෙන සැපය සහ දුක කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට ධම්මදින්නාතරණින් වහන්සේ පිළිතුරු දෙනවා සැප වේදනාව එනකොට හට ගන්නකොට සැපයි ඒක ගෙවිලා යනකොට දුකයි. සැප වේදනාව හට ගන්නකොට ඒක පැමිණෙනකොට සැපයක් ඒක ගෙවෙනවා අනිවාර්යෙන් නිරුද්ධ වෙනවා ඒක ෂය වෙනවා එතකොට දුකක් එන්නේ. ඉතින් මේක දකින්න මේ සැපය කියන එක එනකොට සැපයක් යනකොට දුකක් කියන එක අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ සැපය සැපයක් විදිහට දකින්න පුළුවන් සතිය අපිට තිබුණොත් සිහියෙන් තිබුණොත් අපිට මේක දකින්න පුළුවන්කම ලැබෙනවා අපි මේක සිහියෙන් දකිනවා වෙනුවට සැපයට ඒ ඒ සැප වේදනාවට කලර්ස් එකතු කරනවා. ඒකට එක එක සංඥා විතර්ක ප්‍රපංච එකතු කරලා තමයි අපි මේ සැපය එනකොට සැපයක් විදිහට අල්ලන්නේ සහ සැපය ගෙවිලා යනකොට දුකක් විදිහට අල්ලන්නේ ඒ නිසායි. ඒ සැප වේදනාව සැපයක් විදිහට හරියටම දැක්කනම් සිහියෙන් ඒක එනකොට සැපයි යනකොට දුකයි කියලා අපිට අහුවෙන්නේ හුදු සැපේ විතරක් අපිට අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ධම්මදින්නාතරණන් වහන්සේ ඔය උත්තරය දෙනවා සැපේ එනකොට සැපයි යනකොට දුකයි කියලා. එතකොට විශාක උපාසකතුමා දෙවෙනි ප්‍රශ්නය අහනවා. හොඳයි ආර්යාවෙනි එහෙනම් දුක් වේදනාවේ තියෙන සැපේ මොකක්ද දුක මොකක්ද? සැප වේදනාවේ සැපක් දුකක් තියනවා වගේම දුක් වේදනාවෙත් තියනවා සැපක් දුකක් මොකක්ද ඒ කියලා අහනවා. එතකොට තෙරණින් වහන්සේ පිළිතුරු දෙන්නේ දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. ඒ කියන්නේ දුක හටගනින්දි දුක පැමිණෙද්දී අපිට වෙහෙසයි. ඒක දුකක්. නමුත් ඒ දුක වුණත් අර සැප වගේම ගෙවෙනවා, ෂය වෙනවා. එතකොට අපිට සැපයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ දුක දිහා වෛරයෙන් බලන්න. අර සැප දිහා වර්ණ ගන්වලා බලනවා වගේ දුක දිහා අපි වෛරයෙන් බලන්නේ. එතකොට අපිට මේ කියන ඇත්ත දකින්න බෑ. හැබැයි දුක දුකක් හැටියට දකින මානසිකත්වය ආවොත් ඔය කියන චිත්ත පෙරලිය ඇති වෙන්නේ නෑ. ඒ දුක දුකක් විදිහට දකින කෝණය තමයි අපිට අල්ලන්න මේ භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවේදී අපිට ආරාධනාවක් කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ සැප දුක් දෙකේදී මේ සැප දුක් දෙක ගැන මෙහෙම තීරණ ගන්නේ අපි ඒ මොහොතේ ඉන්න මානසිකත්වයේ අනුව තමයි අපි ඒ සැප දුක දෙක මේ වර්ණ ගන්නවා ගන්නෙ. සැපේ සැපයක් යනකොට දුකක් දුක එනකොට දුකක් යනකොට සැපක් විදිහට අපි මේක මේ හරවලා ගන්න අපි ඒ මොහොතේ ඉන්න මානසිකත්වය අනුව. මොකට සාමාන්‍යයෙන් ලොකු සංසය කියන්නේ කන්නෝනි වුණාම කබර ගොයත් තල ගොයා කර ගන්නවා වගේ වැඩ අපි කරන්නේ. අපේ මනසේ ස්වභාවය ඒක. ඉතින් මේ කියන සුතමේ ඥානය අපිට තිබුණොත් මෙහෙම දෙයක් තියනවා කියන සුතමේ ඥානය අපිට තිබුණොත් චින්තාමය වශයෙන් ගලපගත්තට පස්සේ අපිට යම් දවසක මේක ප්‍රායෝගිකව ගලප ගන්න පුළුවන් හැකියාව වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ සැප කියන එක ලං කරගෙන දුක කියන එක ප්‍රතික්ෂේප කරන්න තල්ලු කරන්න. එහෙම එකක් නෙමෙයි මේ වේදනානුපස්සනා කොටසේදී භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපිට අපි වරන් යන්න හදන්නේ එහෙම තැනකට නෙමෙයි. සැපේ තල්ලු කරලා සැපේ ලං කරලා දුක දුක තල්ලු කරන ක්‍රමයකට නෙමෙයි අපේ මනස අරන් යන්නේ. අපිට පුරුදු රටාව ඒක. ඒකෙන් අනිත් පැත්තකට ඒ කියන්නේ මේ සැපක් වුණත් දුකක් වුණත් බාර ගන්න මානසිකත්වයක් හැදෙන්නේ මෙතනදී. ඒක තල්ලු කරන්නෙත් නැහැ, සිප වෙලඳ ගන්න යන්නෙත් නැහැ. ඇති දේ ඇති හැටියට දකිනවා. මනසින්. එතෙන්ට තමයි මේ සතිය හරහා අපි වරන් යන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ විශාක උපාසකතුමා තෙරණින් වහන්සේගෙන් අහනවා හොඳයි ආර්යාවෙනි එහෙනම් උපේක්ෂා වේදනාවක් කියලා එකක් අපි විඳිනවා උපේක්ෂා වේදනාවේ සැප මොකක්ද දුක මොකක්ද කියලා ඔන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා එතකොට ධම්මදින්නා තෙරණින් වහන්සේ පිළිතුරු දෙනවා මේ අදුක්කම සුඛ වේදනාවේ නැත්නම් උපේක්ෂා වේදනාවේ සැප දුක අර කලින් ක්‍රමයට හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. සැප වේදනාවේ සැප දුකයි දුක් වේදනාවේ සැප දුකයි දැකපු විදිහට මේක ගන්න බෑ. අදුක්කම සුඛ නැත්තම් උපේක්ෂා වේදනාවේ සැපේ දුකේ එතුමිය විස්තර කරන්නේ උපේක්ෂා වේදනාවේ ඉන්නේ කියලා දන්නව නම් සැපයි දන්නේ නැත්තම් දුකයි. අපි සාමාන්‍යයෙන් වැඩිපුර ඉන්නේ දවසේ වැඩි කාලයක් අපි උපේක්ෂා වේදනාවක ඉන්නේ. අපි කැමති නෑ. මොකද අපි ඒක දන්නේ නෑ, අඳුනන්නේ නෑ. ඉතින් අපිට සාමාන්‍යයෙන් ওই සාමාන්‍ය ජීවිතයක ඉද්දී වුණත් මේම පුහුණුවක් කරගෙන යද්දී වුණත් අපි ඒක හඳුන්වන්නේ මේ උපේක්ෂාව ආවහම අපි ඒක හඳුන්වන්නේ පාළුවක් විදිහට මුස්පේන්තුවක් විදිහට එපා වෙච්ච ගතියක් විදිහට මෙලෝ රහක් නැති ගතියක් විදිහට ඔය වගේ වචන ටිකක් තියෙනවානේ මිනිස්සු අතරේ. ඒගොල්ලෝ ඒ අත්දකින්නේ උපේක්ෂා වේදනාව. ඒගොල්ලෝ ඒක දකින්නේ සාපයක් විදිහට, පාළුවක් විදිහට, කාලකන්නිකමක් විදිහට. ඒ නිසා ඒකට සාදර වෙන්න බෑ. ඒකට කැමැත්තක් එන්න ඒක සැපේ දකින්න බෑ. මොකද අපි දන්නේ නැහැ සුතමේ වශයෙන්වත් මේ අපි ඉන්නේ ඇලීම් ගැටීම් නැති මධ්‍යස්ථ මානසිකත්වය කියන එක අපි දන්නේ ඒක හරහා තමයි නිවන් මඟ වැටෙන්නේ කියන එකවත් අපි දන්නේ නැහැ. දන්නවනම් මම මේ ඉන්නේ ඇලීම් ගැටීම් වලින් වික්ෂිප්ත උනේ නැති ඇලීම් ගැටීම් වලින් ඇවුසුනේ නැති සාමකාමී මානසිකත්වය කියලා ඉන්නේ කියලා දන්න කෙනා ඒකට සාදර වෙනවා එයාට සතුට එනවා එයාට සහන එනවා එයාට ඒක සැපයක් වෙනවා ඉතින් සාමාන්‍යයෙන් මේ උපේක්ෂා වේදනාව හැම චිත්තක්ෂණ දෙකක් අතරම හැම සැප දුක් දෙකක් අතරම මේක පවතිනවා හැම හුස්ම දෙකක් අතරම මේක පවතිනවා හුස්ම දෙකක් අතරම පවතිනවා සාමාන්‍යයෙන් මේක ප්‍රායෝගිකව පරියංක වශයෙන් භාවනා කරන අය අත්දකිනවා ආස්වාසයයි ප්‍රස්වාසයයි අතර මේක තියෙනවා ප්‍රස්වාසය ආස්වාසය අතර මේක තියෙනවා හිස් තැනක්. එතන තියෙන උපේක්ෂා වේදනාව. <clears throat> ඉතින් සාමාන්‍ය පරියංකයකදී අපි අපි හිතමු අපි ඉස්සරහින් තියාගන්නේ හුස්ම නම් හුස්ම දිහා බලන් ඉන්නේදී සාමාන්‍ය යෝගාවචරය දන්නවා මේක දිහා අපිට ඇහැට ඇහැ තියලා එල්ලේ <clears throat> එක එල්ලේ බලන් ඉන්න පුළුවන් වුණොත් මේ හුස්ම ගෙවෙනවා වගේ එකක් දැනෙනවා අපිට. හුස්ම නොදැනී යන තැනක් වගේ <clears throat> එන මානසිකත්වයක් එනවා ඇත්තටම හුස්ම නොදැනී යනවනේ මේ හුස්ම නැති වෙනවනේ මේ හුස්ම ගෙවෙනවනේ මේ අපි තාම ජීවත් වෙනවනේ ඒ කියන්නේ හුස්ම වැටෙනවා හුස්ම සම්බන්ධයෙන් තියෙන සංඥා ගොරෝසු සංඥා ටික සියුම් වෙන එකක් තමයි එතෙන්දි වෙන්නේ එතකොට අන්න එතනදී මේ හුස්ම නොදැනී යන මට්ටමකදී හුස්ම ගෙවෙන තැනදී ඔන්න ඔය කියන උපේක්ෂාව ළඟට අපි එනවා එතකොට ආවට පස්සේ අපි කරන්නේ අපිට ඒක දරන්නේ නැහැ අපිට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ හැම යෝගාවචරයකම අහනවා එතනදි මොකද්ද කරන්න ඕනේ ආයෙ මොකද්ද කරන්නේ හුස්ම පේන්නේ නැහැ හුස්ම දැනෙන්නේ නැහැ හිස් තැනකට යනවා එපා වෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා ඉතින් එතනදි තියෙන්නේ උපේක්ෂා වේදනාව ඒකට දැනුවත් වෙන්න අවදි වෙන්න විතරයි අපිට අවදි වෙන්න බෑ මොකද අපි කැමති නෑ ඒකට ඉතින් මෙන්න මේ කියන දේ අපි දැකලා තිබුණොත් අපිට මේ වේදනාව කියන කොටසත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ කායානුපස්සනා කොටසේදී අපි මේ ඉස්සරහින් තියාගත්තු හුස්ම සම්බන්ධ ගනුදෙනුවේදී මේ සැප දුක් උපේක්ෂා වේදනා තුන කොහොමද ගලණය වෙන්නේ කියන එක දැනගෙන හිටියොත් අපිට ඔන්න ලේසි වෙනවා. අපිට එන වේදනාවක් දිහා දුකෙන් බලන්නෙත් නැතුව සැපෙන් බලන්නෙත් නැතුව ඇති දේ ඇති හැටියට දකින්න පුළුවන් මානසිකත්වය එනවා. ඒ නිසා සාමාන්‍යයෙන් වේදනානුපස්සනාවට යන්න කලින් මේ කායානුපස්සනා කොටස සම්බන්ධයෙන් යම්කිසි පරිචයක් අපිට තියෙන්න ඕනේ. අපි ඉස්සරහෙන් තියාගත්තු මූලික අරමුණේ මුලැමැද අග දකින්න පුළුවන් පුරුද්දක් අපිට හැදිලා තිබුණොත් ඔන්න වේදනාව කියන එකත් එක්ක අර පුරුදු රටාවට නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේ කියන රටාවට අපිට දකින්න ලේසියක් එනවා. අපිට දැනෙනවා මේ අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් පරයන්කයකදී ඔන්න විනාඩි 20ක් විතර යනකොට හැම කෙනෙකුටම වේදනාව හට ගන්නවා. ඒක ස්වභාවිකයි. අපි හිතමු අපිට දන හිසේ කැක්කුමක් එන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් පේන්නේ මේ දන හිසක කියනවා මගේ දන හිසක කියනවා කියලා අපි ඝන සංඥාවකින් තමයි ගන්නෙ. හැබැයි අපි මේ සතිය පුරුදු කරගෙන යන ගමනේදී මේ වේදනාවට අපි සතිය තියන්න පුරුදු කළොත් වේදනාව දිහා බලන්න පුරුදු වුණොත් වේදනාව අස්සට රිංගලා ඒක ඒක ගැන දැනුවත් වෙන පුරුදුනොත් තේරෙනවා මහා වේගයකින් වෙනස් වෙන විශාල වේදනා පොදියක් ඒක ආසේ තියෙන්නේ කියලා. ඉතින් විශාල වේදනා පොදියක් එතන තියෙනවා. ඒක අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම ඉස්සරහට ඉස්සරහට යන්න ක්‍රමසහ විදි භාග්‍යතුන් වහන්සේ ඒක ඉස්සරහට මනස වැඩෙන හැටි කියලා තිනවා. මම කලින් වීඩියෝ වලත් ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් බැලුවොත් මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා සම්බන්ධයෙන් ගත්තොත් අපි නිතරම ඉන්නේ යම්කිසි වේදනාවක. ඒ කියන්නේ අපි ඉන්නේ වේදනා සාගරයක. වේදනාව වේදනාවක් කියන එකක් නැති මොහොතක් නැහැ. දුක් වේදනාව නෙමෙයි වැරදියට ගන්න එපා. කුමක් හෝ වේදනාවක් සහිතවයි අපි ඉන්නේ. තියරි වශයෙන් බැලුවොත් ඒක ඒක ඒක ඔප්පු වෙනවා. දැන් තියරිය එළියට ගත්තොත් අභිධර්මය ගැන එහෙම දන්න අය දන්නවා. අභිධර්මයේ තියෙනවා චෛතසික කාණ්ඩයේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කොටාසයක්. ඒ කියන්නේ මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හතක් තියෙනවා. මේ හත හැම සිතකම යෙදෙනවා. ඒකයි ඒවට සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන්නේ. මේ හතේ වේදනාවත් ඇතුළත්. ඒ කියන්නේ වේදනාව කියන්නේ හැම සිතුවිල්ලකම හැම හිතකම පවතින දෙයක්. කියන්නේ අපි ඉන්නේ සදහටම වේදනා සාගරයක. සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන් යම්කිසි වේදනාවක් එක්කයි අපි ඉන්නේ. ඉතින් මේ අපි වේදනා සාගරයක ඉන්නේ කියන එක අපි ඉස්සෙල්ලා දැනුවත් වෙන්න ඕනේ අපිට මේ සිහිය තියන්න යද්දී. ඉතින් අපි අර කලින් කිව්වා වගේ මේ වේදනා සාගරයක අපි ඉන්නවා කියලා තේරෙනවා නම් පරයන්කේදී මේ හුස්ම නොදැනෙන, කය නොදැනෙන තැනට ආවට පස්සේ එතන තියෙන්නේ උපේක්ෂාව, එතන තියෙන්නේ යම්කිසි වේදනාවක්, සැප දුක නෑ. සැප දුක් වලින් ගැලවුණු මධ්‍යස්ථ අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා. කියන එක අපිට දන්නවනම් අපි සුත්තමේ වශයෙන් අපිට ඔන්න ඒකට සාදර වෙලා ඒකට සතිය තියන්න පුළුවන් වෙනවා. ඒකට මූණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේක දකින්න පුළුවන් නම් මේ හුස්ම ගෙවෙන තැන උපේක්ෂාවක් තියනවා කියලා සාමාන්‍යයෙන් අපි ලොකු සංසය කියන්නේ. මේ හුස්ම ගෙවෙන තැනත් හුස්ම සංසිඳන තැන උපේක්ෂාව තියෙන කියලා දන්නවනම් එයාට මරණාසන්නයේදී මරණ මොහොතේදී අන්තිම හුස්මෙත් ගෙවී යාම දකින්න පුළුවන්. අන්තිම හුස්ම දැක දැක දැන දැන හෙලන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ කියන්නේ ඒකයි. ආනාපාන සතිය පුරුදු කළ, පුහුණු කළ, බහුලීකృత කර කරපු කෙනෙකුට අන්තිම හුස්මත් දැක දැක දැන දැන ගෙවන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ එයාට බයක් නැතුව මැරෙන්න පුළුවන් කියන එක. ඇයි මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ හුස්ම ගෙවි යන එක දැකලා තියෙනවා. එතන උපේක්ෂාවක් තියෙන. එතන උපේක්ෂා වේදනාවක් තියෙන කියලා එයා අත්දැකලා තියෙනවා. ඒ නිසා එයාට ලේසි වෙනවා මේකට මුණ දෙන්න, මේකත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් අපි බලන්න ඕනි කොහොමද මේ වේදනාව කියන එක ප්‍රායෝගික පුහුණුවට අදාළ වෙන්නේ කියලා වේදනාවෙන් අවබෝධය ලබා ගන්න හැටි. අපි වේදනාව සාපයක් විදිහට අරගෙන තියෙන්නේ කාලකාන්නිකමක් විදිහට. නමුත් භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරන්නේ වේදනාව අවබෝධයට පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි. ඒක තමයි වේදනානුපස්සනා කොටසේදී භාග්‍යතුන් වහන්සේ පහදලා දෙන්නේ. එතකොට ඔබ තේරුම් ගන්න ඔබ යෝගාවචරයෙක් විදිහට සතිපට්ඨානය පුරුදු කරන කෙනෙක් විදියට ඔබ තාම ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආරාධනාව පිළි අරගෙනද නැත්නම් අර පුරුදු ආකල්පයෙන්ද? ගොඩාක් යෝගාචරයේ ඉන්නේ පුරුදු ආකල්පෙන් වේදනාවට වෛර කරගෙන තමයි භාවනා කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා අපේ ලොකු සාංශය කියනවා හැම භාවනා මධ්‍යස්ථානයකම භාවනා ශාලාවේ කෙළවර ඉන්නවලු කට්ටියක් පුටු පුටු පුටු පුටු පුටු කියාගෙන. ඒගොල්ලෝ පුටු හොයනවා ඉඳ ගන්න. ඇයි මේ පර්යංකයට ගියාම එන වේදනාව වේදනාවට වෛර කරනවා. ඒගොල්ලෝ හිතනවා භාවනා කරන්න වේදනාව නැති වෙන්න ඕනි කියලා. ඉතින් අපි සිද්ධාලේප බාම් ගායි පැනඩෝල් ගහයි කුෂන් කුෂන් එකේ ඉඳ ගන්න ආසනේ සිංහාසනේ වගේ හදා ගන්නවා. ඇයි මේ වේදනාවට බයයි? අපිට මේ තියෙන වේදන තියෙන පහසුවකින් තියෙන දෙයකින් අපිට පරයන්කයකට ගිහිල්ලා කකුල නමලා ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන මේ බිත්තියකට හේතුවක් දාන්න නැතුව පරයන්කයකට යන්න බෑ. ඇයි මේ වේදනාවලට වෛර කරගෙන අපි නිවන් යන්න හදන්නේ? නමුත් භාග්‍යතුන් වහන්සේ මේ වේදනාව අවබෝධය දක්වා මනස අවබෝධය දක්වා අරගෙන යන්න කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි වේදනානුපස්සනා කොටසෙදි කියලා දෙන්නේ. ඉතින් හැම කෙනාම ඉන්නේ සැපේ හොයාගෙන යන පාරකනේ. දුක නැති කරන්න දඟලනවා සැපේ ලං කරගන්න දඟලනවා එහෙම එකකට තමයි අපි ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒක බාර ගන්න ඕනේ ඉතින් යෝගාවචරයා පරියංක සක්මනකට ගිහාම මේකේ මේකත් එක්ක හැප්පෙනවා එයාත් හැම වෙලේම දුක නැති කරගෙන විනාශ කරගෙන සැප වේදනාවත් එක්ක භාවනාව කරන්න තමයි දඟලන්නේ ඉතින් එහෙම එකක් එන්නේ නැහැ අපිට කරන්න පුළුවන් එකම දේ තියෙන්නේ වේදනාව වේදනාව වශයෙන් දකින්න එක විතරයි වේදනාව මතින් ඥාණය ගන්නෙ කොහොමද කියන එක තමයි භාගතුන් වහන්සේ මේ වේදනානුපස්සනා කොටසේදී අපිට කියලා දෙන්නේ. ඒ කියන්නේ වේදනාව හරහා ඥාණය කියන එක ගන්න නම් අපි මේ වේදනාව දිහා බලන්න ඕනි පරතෝ සංකල්පයෙන්. ඒ කියන්නේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ තමයි බලන්න තියෙන්නේ. එතකොට ඒ වේදනා අපිට පුළුවන් නම් පරතෝ සංකල්පයෙන් බලන්න ඒ වේදනා තණ්හා දිට්ඨි මාන වශයෙන් අපි අල්ලන්නේ තණ්හා දිට්ටි මාන වශයෙන් අල්ලනකොට තමයි අපි ලෝකෙට කෙක්ක වදින්නේ සසරට කෙක්ක වදින්නේ සැප දුක් අන්ත දෙකට වැටෙන්නේ. එතකොට පරතෝ සංකල්පයෙන් අනුන්ගේ දෙයක් විදිහට දකින ක්‍රමය තමයි මේ සතිය හරහා අපි කියලා දෙන්නේ. සැපය සැපයක් හැටියට විතරයි දකින්න ඕනේ ඇලෙන්නේ නැහැ. මම විඳිනවා කියන එක අතහැරිලා හුදු විඳීමක් අත්දකින්න පුළුවන් මානසිකත්ව වෙනවා. අපි මුලින් ගන්නේ මම සැප වේදනාවක් විඳිනවා මගේ කකුල ක කියනවා මම දුක් වේදනාවක් විඳිනවා කියලා තමයි අපි මේකට බහින්නේ ඇත්තටම මේකට ආරම්භයේදී අපි එහෙම තමයි අල්ලගන්නේ මේක අපි හිතමු පරයන්කේ ඉන්නකොට ධනිස් එකක් කියනවා එතකොට මගේ කකුල ක කියනවා මගේ ධනිස් එකක් කියනවා කියලා තමයි අපි ගන්න ඊට පස්සේ මගේ ධනිස් වේදනාවට මම අවධානය තියනවා කියලා තමයි තියන්නේ එතනින් තමයි පටන් ගන්න එතකොට ඒ ඒකත් එක්ක ඉස්සරහට සතිය හරහා යද්දී අපිට මේ මගේ කකුල කියන සංඥා අයින් වෙලා යම්කිසි වේදනාවක් තියෙනවා වේදනාවක් විඳිනවා කොහේදෝ තැනක ඒක අර මමත්වයෙන් අල්ලන්නේ නැති මානසිකත්වයකට එනවා ඒ කියන්නේ රිදුමක් නැති රිදුමක් අපිට අත්දකින්න පුළුවන් තැනකට මනස එනවා. ඒකට තමයි මේක අනුන්ගේ දෙයක් වගේ දකින්න ඕනි කියලා කියන්නේ. පරතෝ සංකල්පයෙන් බලනවා කියන්නේ අන්න ඒක. හුදු වේදනාවක් අපි අත්දකිනවා. ආත්ම සංඥාව ගැලවුණු මමත්වයේ ටිකක් දියවුණු හුදු වේදනාවක් අපිට අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක කරන්න මේ සමහර යෝගාවචරයෙකුට පරයන්කේදී මේ වේදනාව උග්‍ර අවස්ථාවේදී මේක පටන් මේක දිහා බලන්න යනවා. ඒක ටිකක් සමහරලාට අමාරු වෙනවා. යම්කිසි මට්ටමකදී වේදනාව වැඩි වෙමින් යනවා මූල කර්මස්ථානය දිහා බලන්න බැරි තරමට වේදනාව ටිකක් වැඩි වෙමින් යනවා වගේ දැනෙනවා නම් ඔන්න අපි මූල කර්මස්ථානය අතහැරලා අපි ඔන්න වේදනාවේ දිහා අවධානය තියන්න පටන් ගන්න පුළුවන්. වේදනාව මූල කර්මස්ථානය කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව හට ගන්නකොටම ඒකට මුහුණට මුහුණ දාලා අපිට මෙනෙහි කරන්න පුළුවන් හැකියාව එනවා එතකොට. අපි වේදනාව උප්පරිම උග්‍ර වුණු වෙලාවක වේදනාව දිහා බලන්න ගියොත් ලේසි නෑ ආදුනිකයට. ඒ නිසා ආදුනිකයෙක් දැනගන්න ඕනේ සාමාන්‍ය මට්ටමකට වේදනාව එද්දී ඒකට මුහුණට මුහුණ දාලා අර අපි කායानुපස්සනා කොටසේදී හුස්ම සම්බන්ධයෙන් කතා කරද්දිත් කිව්වා හරියටම අර රේල් රේල් පීලි දෙකක් වගේ රේල් පීලි දෙක එක සමාන්තරව යනවා එකක් පහු කරගෙන අනික යන්නේ නැහැ. අරමුණ හට ගන්නකොටම සතිය පවත්වනවා. ඒ වගේ වේදනාව හට ගන්නකොට මේකට මුහුණට මුහුණ දාලා ඒක බලන්න ඕනේ රේල් පීල් දෙකක් වගේ. ඔය ක්‍රමයට දකින්න පෞරුෂය ආපු දවසට සතිය දියුණු වුණු දවසට සම්පජඤ්ඤය එකතු වුණු දවසට රිදුමක් නැති රිදුමක් අපිට අත්දකින්න පුළුවන් වෙනවා. යම් කිසි හුදු වේදනාවක් අපි අත්දකිනවා. ඒක තණ්හා දිට්ටි මාන වශයෙන් අහුවෙන්නේ නැති මොහොතවල් එනවා. ඉතින් සාමාන්‍ය යෝගාවචරයේ ස්වභාවය තමයි යෝගාවචරයේ පර්යංක සක්මන වශයෙන් මේ පුහුණුව කරගෙන යද්දී ඒගොල්ලෝ නිතරම කමඨහන වාර්තා කරද්දී සැප වේදනාවයි උපේක්ෂා වේදනාවයි ගැන වාර්තා කරනවට වැඩිය දුක් වේදනාව ගැන තමයි නිතරම වාර්තා කරන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ දුක් වේදනාව මහා බාධාවක් මගේ භාවනාවට කියලා. මහා කරදරයක් විදිහට තමයි දකින්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ දුක් වේදනාව හරහා අපේ පුහුණුව දියුණු වෙනවා පුහුණුව ඉස්සරහට අරන් යන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. අපි සැප වේදනාවට එක විදිහකට සලකන්නේ දුක් වේදනාවට එක විදිහකට සලකන්නේ. ප්‍රතිචාර දක්වන්නේ එහෙමයි උපේක්ෂා වේදනාවට එක විදිහකට සලකන්නේ. මේ සලකන විදිය වෙනස් කරගන්න දෙක ඒ වේදනා තුනටම සැප දුක් උපේක්ෂා කියන වේදනා තුනටම එක හැන්දෙන් බෙදනවා කියන්නේ. සමහිත පවත්වන්න පුළුවන් තැනකට එනවා. ඒක සතිය හරහා අපිට පුරුදු කරන්න පුළුවන් වෙනවා. සතිය හරහා තමයි එතනට මනස ගන්න පුළුවන්. අපි වෙනදා සැපයට දුකට උපේක්ෂාවට වෙන වෙන විදිහට සැලකුවාට වෙන වෙන විදිහට බැලුවාට අපි මේ පුහුණුව හරහා යන්නේ මේ වේදනා වර්ග තුනටම එකම බැල්මකින් බලන මනස හදාගන්න. ඒක තමයි අපි මේ සතිය හරහා පුරුදු කරන්න හදන්නේ. ඉතින් අපි පොඩි කොටසක් විතරයි මේකෙදි වේදනාව සම්බන්ධයෙන් කතා කරන්නේ. අපි තව වීඩියෝ එකක් අරන් එනවා මේ වේදනාව සම්බන්ධයෙන්. ඒ වීඩියෝ එකේදී අපි ඊතුරු කාරණා ටික ගැන කතා කරමු. තෙරුවන් සරණයි.